රංගසභා තාලනයක රසවිඳින ජනහද සිත්තම් බෙල්ගමුවෙන් ඇසෙන ශාක කුල විස්තරය මලගමේ හේවිසිනාදී මායාසා ඉන්කා ශිෂ්ටාචාර දිගේ නැත්නම් පයිප් වාදනය කුරක්කනී පීදුණු කවි කරල අද ජන හද සිත්තමින් ලෝකයේ ජීවය රඳා පවතින්නේ හිරුගේ ශක්තිය මත කියලා අපි කවුරුත් දන්න කාරණයක්. මේ සූර්ය ශක්තිය මිනිසා උරාගන්නේ සමාදාමයේ ස්වභාව ධර්මයෙන් අපි ලබා ගන්නා දේවල් තුනේ ශාක වර්ගවලට මෙතනදී විශේෂ තැනක් ලැබෙනවා. කෙටියෙන්ම කියනවා නම් අපේ ජීවේ රැකදෙන හුස්ම පොදක් අපිට ලැබෙන්නේ ශාකවලින්. ඊට අමතරව ආහාරයක් හැටියට මේ ශාක කොටස් අපි පාවිච්චියට ගන්නවා. ඔව්. ශාක කියන්නේ කුලක කිහිපයක එකතුවක් කිව්වොත් ඒක නෙවෙයි. ප්‍රසිද්ධ ප්‍රලයට මින් කීපයක් 350000කට ආසන්න ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ලෝ පුරා හැටයි ශාක විද්‍යාඥයින් ගණන් බලා තිබෙනවා. සෞන්දර්යාත්මක වටිනාකමකින්ද යුක්ත වෙන මේ ශාක පද්ධතීන් හරහා මිනිසාට මානසික සහනයක්ද ගෙන දෙනවා. සිංහරාජ වනාන්තරයේ නරඹන්න යන කෙනෙකුට දකින්ට ලැබෙන සුන්දරත්වය ගතට සිතට දැනෙන සහැල්ලුව නගරයේ සිටින කෙනෙකුට අත්විඳින්නට හම්බ වෙන්නේ නැහැ. ඒ තරමටම මිනිසා ස්වභාවයෙන්ම ඇලුම් කරනවා. ඒ සමගම බද්ධ වෙලා ඉන්නවා. සිංහ රාජ්‍ය වගේම ජෛව විවිධත්වයෙන් යුත් තෙත් බිම් සමූහයක් ලංකාවේ දකින්න ලැබෙනවා. කන්නේලිය වනරක්ෂිතය මේ අතරින් ප්‍රමුඛයි. 2004 වර්ෂයේදී යුනෙස්කෝ විසින් අන්තර්ජාතික ජෛව ගෝල රක්ෂිතයක් විදිහට නම් කරලා තියෙන්නේ මේ කන්නේලිය රක්ෂිතයයි. මේ සුවිශේෂී පරිසර පද්ධතිවල අපට ආවේනික ශාක වර්ග 1300 ගණනකටත් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. අවාසනාවකට වගේ වර්තමාන පරපුරට මේ වාගෙන තියෙන්නේ හරිම අල්ප වූ අවබෝධයක්. ගහක් කොළක් සතෙක් සිව්පාවෙක් අඳුරන්නේ නැති සමාජයක් තමයි අප ඉදිරියේ තිබෙන්නේ. අපේ ආත්තලගේ මුත්තලගේ කාලේ ලෙඩකට දුකකට බෙහෙත් ටිකක් හොයාගත්තේ මේ ගහ කුලවලින්. හැබැයි අද නම් මෙහෙම ඌරුවක් නැති තරම්. 2011 වසරේ අපි කරපු පටිගත කිරීමකදී නාතලේ වෙල්ගමුව ප්‍රදේශයේදී අපිට හමු වුණා එළිය උක්කුබණ්ඩ මාමා ශාක වර්ග ගැන මේ මාමා කරපු විස්තරේ හරි අපූර්වයි. ශාක වර්ගය ගැන නම් දැන් මිරිකුළු කියනවා. ඉන්න කවුරුත් දන්නේ නැහැ. පොතඹුරු කියනවා. වම්මුතු කියනවා. ඒ පාළි. ඒ පාළි සිංහලට පරිවර්තන කරලා දැන් කියන්න ඕන. කියන්නත් වෙන්නේ මටම තමයි. මිරිකුරු කියන්නේ මුරුසුවා. පොතඹුරු කියන්නේ කොච්චමාලි. වම්මුතු කියන්නේ කරාඳුවා. කේසර ඉද්ද මුලියන්ති. කලු කුමාර මුලියන්ති. කලු කුමාර මුලියන්ති කියන්නේ කලු හබර. කේසර ඉද්ද මුලියන්ති කියන්නේ කේසර බැදිලා. නිවිදාජ මුදියන්ගේ නිදිකුයි. අනුපුලපුව නඩකුලුවල්. නිදිවියත්තුව බුලක්. ශෝකකල කොල. දුම්කල. ශෝකකල. ශෝකකල දුම්කල. ඉතින් මේක පාලියෙන් සිංහලෙටම මේ පොතේ පැහැදිලි කරලා මේ ලියලා දෙන්නේ. ඒ අපෙන් යම්කිසි ලාභයක් කොහේ බාල කෙනෙක් හදනකොට අපි අර පාලියෙන් තියෙන එකේ පුතා මෙහෙමයි කින්නමන්ද කියලා දුව පුතා කියලා ඒ වගේ પરම්පරාවට යන්න ඕනේ. ඒකට හාම් පුතා මම කියලා දෙන්නේ. ඒකට ඒගොල්ලෝ පාලියෙන් සිංහලට පරිවර්තන කරලා තින්නේ ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ජනපද සිතා ලාංකීය සමාජයේ සුසාන චාරිත්‍ර පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වන මුල්ම වාර්තාව වන්නේ රාවණ රජුගේ ආදාහන උත්සවයනුයි. බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තැන්වල ආදාහන කටයුතු පූජෝත්සවයක් ලෙසින් විස්තර වන අතර පුරාවිද්‍යා කැණීම් වලින් ලැබෙන තොරතුරු වලට අනුව වසර දහස් ගණන් පැරණි සුසානයන් මගින් විවිධ චාරිත්‍ර විදීන් ගැන ඉඟි අපට ලැබෙනවා. මේ අතරින් සුසාන පෙරහැරේ අනුගමනය කරන විවිධ චාරිත්‍ර විදීන් නැතුවම නෙවෙයි. ඒ විසිය කියන්නේ භූමදාන හා ආදාහන වලදී විශේෂ අවස්ථාවක්. මේ වාදනයේදී දවුල් බෙරය වාදන භාණ්ඩය හැටියට පාවිච්චිට ගන්නවා. හේවිසිකරුවන් සුදු පිළිවෙටකින් ජටා බැඳ දවුල් ඇසත් සුදු රෙද්දකින් වසාගෙන වාදනයේට මුල පිරීමයි චාරිත්‍රය. ඒ විතරක් නෙවෙයි මෙහිදී පාවිච්චි කරන දවුල් පදත් අවස්ථානුකූලව ගැළපෙන අයුරින් වාදනය කිරීම එක්තරා විශේෂත්වයක් වෙනවා. ඒ කියන්නේ ආදාහන අවස්ථාවේදී හේවිසි වාදනයන් හරහා අසල්වැසියන්ට පණිවිඩයක් සංවේදනය කිරීමකුත් සිද්ධ වෙනවා. මේ හේවිසි වාදනය අපට අහන්න ලැබුණේ 1994 වසරේදී අම්පාර උහුණු ප්‍රදේශයේදී කරපු ප්‍රතිගත කිරීමකදී. සූර්යගේ කල්ලා ගිනිගැටගෙන යන එක තේරෙනවා. තාක්ෂණයේ බහුල භාවිතා වෙන යුගයක අපේ දේශීය දේවල් සීක්‍රෙන් අභාවයට යමින් පවතිනවා. මේ හින්දාම අපේ කවිය සහ කවියා රැක ගැනීම අප සියල්ලන්ගේම වගකීමක් වෙනවා. ඔව් මේ ජන කවිය බිහි වෙන්නේ විධිමත් අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි ජනයාති ගැමි සමාජයේ සිතුම් පැතුම් ඇදහිලි හා විශ්වාස ජීවනෝපායන් ආගමික පසුබිම මේ කවියාරා සමාජගත කරන්නට ඕන්නට හැකි වුණා. කුරක්කම් කවිය කියන්නේ මේ විදියට ගැමියාගේ ජීවනෝපාය පදනම් කරගෙන හැදුණු ගැමි කවි විශේෂයක්. ගැමියාගේ ප්‍රධාන වගා ක්‍රමයන් උනේ වීගොවිතන හා හේන්ගොවිතන. හේන් වගාවේ ප්‍රධාන භෝගයක් හැටියට තමයි කුරහන් වගාව කළේ. කුරහන් නිරණ අවස්ථාවේදී ඔවුන් වෙහස මහන්සිය දුරු කරගන්න මේ කුරහන් කවි ගායනා කළා. ඒ කවි ඇතුළේ තිබුණේ කෑම જાති ගොඩක්. ඇට ගුඩු ගුඩු පිටි කුඩු කුඩු කුරක්කන් ඒවා කණ්ඩ මුන මාළුද ඉනක්කන් දොරකඩ වැලේ කුලං එතොත් වරෙන් අදරටත් කුලකං තලියේ බොල තලියේ බොල තලියේ තලීතේ මලිප වට කොර සැදියේ ඒ කියන රොටි දෙපිටවරු පිටියේ රොටි නිසාමයි දවසක නැසියේ මැසේ ලගින්නේ වෙන රට මිමින් නොපලදා ගෙඩි කන්නේ මෙරට මිමින් රැපිටු කන්නේ වංශීය සංගීත ශෛලියට තරමක් ආගන්තුක වූ මේ වාද්‍ය භාණ්ඩය පෑන් ෆ්ලූට් එහෙමත් නැත්නම් පෑන් පයිප් කියලා තමයි හඳුන්වන්නේ. ස්වරූපයෙන් හරිම සරල ප්‍රාථමික මට්ටමේ වාද්‍ය භාණ්ඩයක් වුවත් වාදන ශිල්පියාගේ දක්ෂතාවය මත වාදනයේ රස මිහිර තියුණු වෙනවා. සුශිර වාද්‍ය භාණ්ඩයක් වෙන මෙහි ඉතිහාසය මායාවරුන්ගේ හා ඉන්කාවරුන්ගේ යුගය දක්වා ඈතට විහිදලා යන බවයි පිළිගැනීම. ගැමියන් විසින් නිර්මාණය කරපු මේ වාද්‍ය භාණ්ඩය නිර්මාණය කිරීමේදී විවිධ දිගු නොබට හෝ වේවල් බට 20ක් කලාකාරයෙකුට බඳගෙන තිබෙනවා. වාදනයේ වේගය පවත්වා ගන්නයි එහෙම කරන්නේ. දකුණු පසට වන්නට දිගින් වැඩි බටක් වම් පසට වන්නට දිගින් අඩු බටක් යොදා ගැනීමයි සම්මත ක්‍රමවේදය. මේ බටවලට කටින් හුලං පිඹිමින් වාදනය සිදු කිරීම තමයි ක්‍රමය. පෑන් ෆ්ලූට් එහෙමත් නැත්නම් පෑන් පයිපෙන් රස මිහිර නැරෙන්නේ ඒ ආකාරයට. Thank you. රංග සභා තාලනයකම් රස විඳින ජනහද සිත් ජන සංගීතයේ නන්දිතුරු අරගෙන අපි හැම සෙනසුරාදාකම සවස 6:45ට ඔබ ඉන්නේ සවුට එනවා. මේ රසවිඳින ජනකී සිත්තම් වලට වඩා වැඩියමක් රසවිඳින්න අධ්‍යාපන අවශ්‍යතා සඳහා කරුණු ලබා ගන්න, ඒ වගේම නරඹන්න අවශ්‍ය නම් ඔබට ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන්න පුළුවන්. අපිට අවතන්න පුළුවන්. අපේ ලිපිණිය ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය 15 වන මහල සූරුපාය බත්තරමුල්ල. දුරකථනය 0112 18යි 62යි 52යි 0.1යි 2යි 18යි 62යි 52 ජනහද සිද්ධම් සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු බාහිර පිටිගත කිරීම අනුපිය කුමාර සිංහ නාද තුරණය නලින් සම්පත් කරුණාසේන සමග වජිර ප්‍රේමතිලක පිටපත මිහිරි අනුරාධා පල්ලිය ගුරු වැඩසටහන නිෂ්පාදන සම්බන්ධීකරණය දමයන්ත කොළඹදී නිෂ්පාදන සහාය මිතිලා උපේක්ෂා සිරිවෝහන ධර්මසිරි අධිකාරී සමග ගිහන් අභිෂේක් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා දිලීප් කුමාර නානායක්කාර සමග නලින් සම්පත් කරුණාසේන Thank you.